මේ උතුම් වූ භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ ඒ ධර්මයෙන් විලක් ශ්‍රවණය කළ තමගේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න, අර්ථයක් ලබා දෙන්නයි සූදානම් වෙන්නේ. අද මම පින්නතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ එන වය බේරෝ සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම කරුණු ගෙනහැර දක්වන්නයි සූදානම් වෙන්නේ. මේ සූත්‍රය ත්‍රිපිටක බුද්ධ ජයන්ති පොත්මාලාවේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ 38 වෙනි පිටුවේ තමයි තියෙන්නේ කියවන කෙනෙකුට බලලා කියවා ගන්නත් පුළුවන්. දැන් පින්නතුනේ මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය සාරාංශය කියනවා නම් භාගතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ අනේපිදු සිටුමාගේ සිතින් තනවන ලද ආරාමේ ජේතවනාරාමේ වැඩ වාසය කරනවා ඒ වැඩවාසය කරන කාලයේ ජානුස්වාමී කියන බ්‍රාහ්මණේ භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා එකත් පසක වාඩි වෙලා භාගතුන් වහන්සේ සමග සතර සාමීචිය කතා නිම කරලා භාගතුන් වහන්සේ වෙනුවෙන් භාගතුන් වහන්සේගේ ශාසනය තුල ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා එන්න මේ කුලපුත්‍රයන් ඒ භාගතුන් වහන්සේම තමයි සරණ වෙන්නේ භාගතුන් වහන්සේ අනුගමනය කරන ඒ අයට ඒ භාගතුන් වහන්සේගේ පැවතුමට එන කිසි කෙනෙකුට වරදින්නේ නැහැ වහන්සේම තමයි උන්ට පිට වෙන්නේ කියන කාරණාව කියලා. පාගතුන් වහන්සේට ඒ අනුමෝදන් වෙලා එහෙමමයි කියලා කාරණාව කිව්වට පස්සේ ඒ වෙලාවේ ජාන්සන් රාක්ෂණ කියනවා වාගතුන් වහන්සේ මේ ගොඩක් අය මේ කැලේ භාවනා කරන වනයේට යන්න කැමතියි. හැබැයි වාගතුන් වහන්සේ මේ වනයේට ගියාට වනයේ හරියට මේ බය සහගත ස්වභාවයේ දේවල් ගොඩාක් තියෙනවා. ඒ එහෙම භික්ෂුන් වහන්සේලාට ඒ විදිහට වනයේදී ගිහිල්ලා භාවනා කරනකොට එහෙම නැත්නම් භ්‍රමචර්යා පුරන්න ගොඩක් අමාරුයි නේද කියලා. භාගතුන් වහන්සේලායි කියනවා එහෙමයි. ඔය හිතන තරම් කැලේට ගිහිල්ලා භාවනා කරන එක ලේසි නෑ කියලා. එහෙම නැත්නම් භ්‍රමචර්යාව පුරන එක ලේසි නෑ. ඉතින් ඒ අයට මේ වගේ බාධක වෙනවා මේ වගේ ගැටලු වෙනවා තමන්ගේ තියෙන අපිරිසුදුකම් නිසා. ඉතින් මම බෝධිසත්ව කාලේ මේ බය ගැන පරීක්ෂණ කරා. පරිේශනයක් කරා. බය බේරෝ සූත්‍රයේ තියෙන තේ බෝධිසත්ව කාලේ තමන් පිළිබඳව ප්‍රත්‍යක්ෂා කරලා ඒ බය නැති කරගත් ආකාරය. ඉතින් මේ සූත්‍ර දේශනාවේ පෙන්වන්නේ මේ අපේ යම් කිසි විදියට කෙලස් සමුදායක් යම් කිසි විදියට කියනවා නම් එයා හැම වෙලෙම බයෙන් ඉන්නේ. ඉතින් එයාගේ හිත සමාධිගත වෙන්නේ නැහැ. එකඟ වෙන්නේ. ඉතින් මේ සමාධිගත වෙන්නේ නැති, එකඟ වෙන්නේ නැති හිතකට මේ ධර්මය අවබෝධ කරගන්න. එයාට වනේ විසීම දුෂ්කරයි. කායි විවේකේ චිත්ත විවේකයේ ඇති කරගන්න දුෂ්කරයි. සමාධිය ඇති කරගන්න දුෂ්කරයි. ඒ නිසා භාගතුන් වහන්සේ කියනවා දේශනා කරනවා ඥානස්වාමී අපිරිසිදු කාය කර්ම කියනවා යම් කෙනෙක්ගේ මොකද්ද මේ අපිරිසිදු කාය කර්ම? ඒ තමයි කාණකාතේ අදත්තා දානේ කාමී වර්ධව හැසිරීම. ওই තුන තමයි ඒ අපිරිසිදු කාය කර්ම කියලා කියන්නේ. වෙනතර යම් කිසි කෙනෙක් තුළ මේවා තියෙනවා නම් එයා නිතරම බයෙන් ජීවත් වෙන්නේ. කැලේ නෙවෙයි කොහේ හිටියත් එහෙම. මොකද ප්‍රාණඝාතය කරන කෙනා තමන්ව කොයි වෙලේ හරි මරයි කියලා බයෙන් ඉන්නේ. ඒ වගේම නේද ඕනම කෙනෙක් එහෙමනේ අනුසෙක් මරපු කෙනෙක් එහෙම බලන් ඉන්නවාද කියලානේ සතෙක් මැරුවත් කියලා. ඒ සතෙක් මැරවන ඒ මරපු දේවල් නැවත නැවත සිහිපත් වෙවි. පොදුකාකාර පීඩනයක් හිතට තියෙනවා. ඉතින් එයාට ලොකු ප්‍රශ්නයක්. හිත එකඟ කරගන්න අමාරුයි. ඒ වගේම අදත්තාදාන හොරකම් කරපු කෙනාටත් තමන් අල්ලන්නේ ඒ වගේ පහ ප්‍රශ්නයක් වෙනාට. ඒ වගේ මනුස්ස දේවල් ගත්තා නම් ඉතින් ඒක තමන්ගේ නොවන නිසා බයෙන් ඉන්නේ. ඒ වගේම තමයි කාමයේ වරදව හැසිරීමක්. අන්‍ය පුරුෂයන් අන්‍ය ස්වාමියන් සමග ඒ කාමයේ හැසිරෙන කෙනා බයෙන් තමයි ඉන්නේ. ඉතින් බෝධිසත්වයන් වහන්සේ නැත්නම් අපේ භාග්‍යතුන් වහන්සේ බුදු වෙන පෙර උන්වහන්සේ කල්පනා කරනවා ඒ කැලේට ගියාට පස්සේ Taman මේ කාය කර්මාන්ත වලින් එහෙම නැත්නම් මේ අපිරිසිදු කාය කර්මාන්ත Taman තුල නැහැ. ඒ නිසා මම මේ වගේ බය වෙන්න කාරණයක් මට ඒක නැහැ. එහෙනම් මම බිය නැතුව ඉන්නවා. උන්වහන්සේ කාය කර්ම පිරිසිදු නිසා බිය නැතුයි කියලා. එහෙනම් දැන් බලන්න ගොඩක් අය කියනවා නමට බයයි කියලා නේද? ඒ බය වෙන්නේ ඉතින් එහෙනම් අනිවාර්යෙන් බය වෙන්නේ මෙන්න මේ අකුසලයෙන්. මේ කෙලෙස්ින්ද. වෙන මොකක්වත් නිසා නෙවෙයි. එහෙනම් කය අපිරිසුදුනම් කාය කර්ම අපිරිසුදුනම් බය වෙනවා. කාය කර්ම පිරිසුදුනම් බයක් ඇත්තේ නැහැ. ඒ වගේම තමයි අපිරිසුදු වචී කර්ම කියන්නේ. දර වචී කර්ම කියපුවම මුසාවාද, පරුසාවාච, විසුනාවාච, සම්ප්‍රප්පල. මේ වචනයෙන් කරන දේවල්. බොරු කියන කෙනත් බයෙන් ඉන්නේ. බොරු කුයලේ අහුවෙන්නේ කියලා. කේලම් කියන කෙනත් එහෙම. පරුසවචන කියන කෙනත් එහෙම. සම්ප්‍රප්පලාප කියෝනේ. ඉතින් මේ ඔක්කොම නැත්තම් එයාට සැනසීමේ ඉන්න පුළුවන්. බෝසතාණන් වහන්සේ එහෙම මම ළඟ ඒවා නැහැ කියලා සැනසීමෙන් හිටියා. බය නැති වුණා. බය නැති කරගත්ත කෙනෙක් වාටපත් වුණා. ඒ වගේම අපිරිසුදු මනෝ කර්මාන්ත තියනවා නම් එහෙම නැත්නම් මනෙන් සිදුවන වැරදි තියනවා හිතෙන් සිදුවන ඒක තමයි අවිච්ඡා වියා අවිච්ඡාවයි ව්‍යාපාදයයි විද්‍යාවිතිය. ඉතින් මෙන්න මේ කියනවා නම් කෙනෙකුට එයත් ඉන්නේ බයෙන් තමයි. ඉතින් ඊළඟ තමයි යහපත් ජීවන ප්‍රවැත්මක් නැත්තම් ඒ කියන්නේ සම්මා ආජීවයක් නැත්තම් මිත්‍යා ආජීවයකින් ජීවත් වෙනවා නම් අපිරිසිදු ආජීවයක් වෙනවා. ඒ කියන්නේ කලයුතු ජීවන ප්‍රාත්මන කලයුතු දේවල් තියෙනවා. දැන් වික්ෂුන් වහන්සේ නමකට නම් කරන්න බෑ, වැඩකම් කරන්න බෑ. ඒ වගේම වෙන රස්සාවල් කරන්න බෑ. දුන්නු දෙයක් වළඳන දුන්නු ඇඳුමක් එහෙම නැත්නම් සිවුරක් පොරවගෙන දුන්නු දෙයක් වළඳන දුන්නු තැනක ඉඳගෙන මේ නිවන් දකින්න වැඩේ කරන්නේ තියෙන දේ ඒ ජීවන ප්‍රයත්නක් තියෙනවා. එහෙම නැතුව Tamanට ඕන ඕන දේවල් කරගෙන එහෙම කරන්න බෑ. ඒ නිසා ඒ අපිරිසුදු වාචී කර්මාන්තයන් වගේම අපිරිසුදු මනෝ කර්මාන්තයන් තියෙනවා නම් එයාගේ හිත එකද වෙන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාවේ වැඩිපුරම පෙන්වන්නේ කාගතුන් වහන්සේ මේ අපිරිසුදු වචී කර්මාන්තය මනෝ කර්මාන්තයන් ගැන තමයි මෙතන පෙන්නේ. එකින් එකට එකින් එකට පෙන්නනවා. එදින් උන්වහන්සේ පෙන්නනවා භාගතුන් වහන්සේ මමත් මේ විදිහට කැලේට ගියාට පස්සේ මගේ කාය කර්මයන් හොඳ වුණා. වචී කර්මයන් හොඳ වුණා. එහෙනම් මම බය නැතුව හිටියා. ඒ වගේම මගේ මනෝ කර්මාන්තයන් එකින් එක එකින් එක පෙනෙනවා. මේ අවිද්‍යාව කියන එක තියනවා නම් ඒ වගේම කාමේසු තිබ්බ සරාගා අවිද්‍යාලු කාමේසු තිබ්බ සරාගා මේ දෙක තියනවා නම් එයා බයෙන් තමයි ඉන්නේ කියලා කියනවා මොකද මේ අවිද්‍යාව කියලා කියන්නේ මේ හිතෙන් ඇති වෙන දේවල් නෙමෙයි පින්නතේ එරෙන් බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මට එහෙම අවිද්‍යාවක් නැහැ. එහෙම කියුණොත් දැඩි අවිද්‍යාව කියලා කියන්නේ මේ විසම ලෝභය දැඩි ලෝභයක්. එහෙම එකකුත් නෑ මේ කාමයෙන්ගේ පිරුණු පිරුණු රාගයක්. කාමීසු තිබ්බ සරාගා කියන්නේ. ඒකත් මගේ අඩුවේ ඉන්න මට බය වෙන කාරණයක් නෙමෙයි. ඉතින් බලන්න පින්නතුනි සාමාන්‍ය ජීවිතේ උනත් මේ අවිද්‍යාව කියලා කියන්නේ මේ ඇසෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයින් මේ එනවනේ අරමුණු. ඇහැට රූප පේනවා, කනට ශබ්ද එනවා. ඉතින් මේවා නැවත නැවත නැවත නැවත පතන කෙනෙක් ඉන්නවා. මගේම වේවා මගේම වේවා කිය කිය පතනවා. ආන් එහෙම පතනක තමයි අවිද්‍යාව කියන්නේ. ඉතින් එයා හැම වෙලෙම එක එක දේවල් හොය හොයා හොය හොයා හොය හොයා තමගේ ජීවිතේ පවත්වන්න උත්සාහ කරනවා. ඉතින් මේක පෙන්නනවා ගැඹුරින් ගත්තාම දැන් අපි හිතමුකෝ අපිට තියෙන හරි කුඩා ආශාවක් මොකක් හරි දෙයක් සඳහා දැන් අපිට හිතෙන හිත ඇතුලේ තියෙනවා අවිද්‍යාවක් මේ විදිහට මේ මට මේ විදිහේ මේ එළවලුවක් එක්ක මේ විදිහට කන්න තිබ්බනම් හොඳයි. පොලොස් මාළුවක් කන්න තිබ්බනම් හොඳයි කියලා අන්න අවිද්‍යාවක් කියන්නේ. ඒක කොහොමද මේක කාමීසු තිබ්බ තරගාවේ? දැන් ওই පොලොස් මාළුව කනකොට ඕකට තව Taman කැමති දේවල් එකතු කරලා ඒ රසය වැඩි වෙලා තියෙනවා නම් ඒ වෙලාවේ කනකොට දැනෙනවනේ දෙයක්. අර හිතේ තමයි තිබුණේ. දැන් කනකොටත් අන්න මේකේ කොල් කෑල්ලක් තේන හැපෙනවා. ඒව නැත්තම් මේක වෙන රසයක් හොඳට දැනෙනවා නම් අන්න ඒකට දැඩි ඇලීමක් තමයි හිතේ ඇති. ඒක තමයි කාමේසු තිබ්බ සරාගාතේ කියන්නේ. අර හිත ඇතුලේ කලින් තැම්පත් වෙලා තිබුණු මේ අවිජ්ජාව වඩා සිුණු වෙනවා. අන්න අර ඒ මොහොතේ ඇති වෙන ස්පර්ශයෙන් ඒක තමයි කාමේසු තිබ්බ සරාගාතේ. ඉතින් දැන් මොකද වෙන්නේ? දැන් ඔහම එනකොට ඕක පින්නතුනේ ඕක පාත්තන්නද? හ්ම් දැන් පාත්තන්න දැන් මෙයාට උමනාව තියෙන්නේ මේක දිගටම පාත්තන්නේ මේ රසය. දැන් පොල් කෑල්ල හරි මොන හරි ඒ ආපු රසය දිගට පාත්තන්නවා. හැබැයි මේක පාත්තන්න බෑ පින්නතුනේ කාටවත්. ඇයි පාත්තන්නේ? අපේ දිව ඒ විදිහට තියෙන්නේ ඒ තියෙන වෑංජනෙත් නෑ ඒක ඉස්සලා තිබුණා වුණාට ඊළඟ සැරේ ගන්නකොට ඒක නෙවෙයි තියෙන්නේ වෙන එකක් දෙකක් දැන් ජරාවටපත් වෙනවා. දිවක් ජරාවටපත් වුණා නම් එහෙනම් විපරිණාමයටපත් වුණා නම් අර දිව නෙවෙයි දැන් තියෙන වෙන දිවක්. එහෙනම් ඒ දිව නැති වෙච්ච ගමන් අර තියෙන රසය නැවත ලැබෙන්නේ නැහැ. අර හිතපු වෙයි දැන් ලැබෙන්නේ නැහැ. දැන් ලැබෙන්නේ නැතුණා මොකද වෙන්නේ? අන්න මෙයාට ඒක ලැබෙන්නේ නැතුණාට වුණාම මෙයාගේ හිතේ වෙනසකට එනවා නේද? අර ඉස්සල්ලා තිබුණු රසයයි දැන් රසයයි වෙනස් වෙනවද? හ්ම් දැන් වෙනස් ඉස්සෙල්ලා එකයි දැන් එකයි වෙනස්. ඔන්න ඔය වෙනසට පැමිණෙච්ච තියනවා කියලා කියනවා භාග්‍යතුන් වහන්සේ. එතකොටත් අපේ හිත මේ බයට යනවා කියලා කියනවා. ඇයි? ව්‍යාපන්න චිත්තය කියලා කියන්නේ මොකද? ව්‍යාපන්න චිත්තය. එහෙනම් අවිජ්ජාව, කාමීක සිබ්බතරාග ඊළඟ ව්‍යාපන්න චිත්තා වෙනසට හිත පැමිණෙනවා. වෙනස් දැන්. ඉස්සෙල්ලා කාපියක නෙමෙයි දැන්. එදා කාරු කොලස් සම්බුල වගේ නෙමෙයි දැන් තියෙන්නේ. අන්න දැන් එනවා. අන්න දැන් මේ වෙනස ආපු ගමන් පින්නතට මොකද කරන්නේ? මේ වෙනස නැවත හදාගන්න තමයි උත්සාහ කරන්නේ. දැන් අපි හිතමු ලුණු නැති දැන් පොළොස් සම්බුලක් කනවා. දැන් මේ ලුණු නැති එක කමන්ට කනකොට තමයි හිතෙනවා පින්නතුනේ කුස්සියට ගිහලා ලුණු ටිකක් තව දාගත්තා නම් ඇඹුල් ටිකකුත් ආවටුනා නම් හොඳයි කියලා අර තියෙන ඒ પરම්පරාව හදාගෙන යන තවදුරටත් මේක ඇලෙන්න මෙහා මේ හිතට තව දේවල් එකතු කරන්න හදනවා කොහොමද මේ තියෙන දේ වෙනස් කරන්න උත්සාහ කරනාන්නේ වෙනස් වූ සිත් නැවත නැවත මේක ගැට ගහගන්න උත්සාහ කරමින් දිගට කරගෙන යන එකට කියනවා පදුත්ත මන සංකප්පය මේ වචන අලුත් වගේ වෙයි මේ පින්නතුන්ට ඒ වුණාට මේවා අපේ සාමාන්‍ය ජීවිතේ තියෙනවා හැබැයි මේ වචන වලින් දන්නේ නැහැ ඒතර මේ පදොත්තමන සංකප්පය කියලා කියන්නේ අර වගේ වෙනසට ආවට පස්සේ මේ හිත දුෂ්ට වෙලා හිත දුෂ්ට වෙනවා කියලා කියන්නේ අර ગેප් එක එහෙම නැත්නම් අර තියෙන හිරස පුරවන්න තව මොකක් හරි කරනවා. මේක වැඩේ කොහොමයි කරගෙන යන්න ඕනේ. දැන් අපි දෝ රස නැත්නම් අඳුළු මිරිසක් හදාගෙන හරි කන්න හිතෙනවා. ඈ තව මොන හරි එකක් ආ මේකට එහෙනම් මේ අහවල් දෙයක් හදාගත්තා නම් හොඳයි කියලා ඒ වගේ මේක වැඩේ කරගෙන යන්න යනවා. ඉතින් ඒ වගේ මොකක් හරි ක්‍රමයකින් මේ චිත්ත පරම්පරා දිගින් දිගට පවත්වන්න හදන්නේ. මොකද මේ චිත්ත පරම්පරා දිගට පවත්වනවා කියලා කියන්නේ. මේ චිත්ත පරම්පරා දිගට පවත්වනවා කියලා කියන්නේ අපි හතර යනවා කියන්නේ. අන්නාවයි අවිද්‍යාවයි. ඔය දෙකනේදී ඉතින් සංසාරේ යන්න. දැන් වාහනයක් තියනවා. දැන් හරියට වාහනයට කැමති වාහන නැග්ගාම දැන් ස්ටාර්ට් වෙන්නේ නැත්නම් වෙන මොකක් හරි කණක් වෙනවා. මොකක් හරි වෙනවා. ඉතින් මෙයා උත්සාහ කරනවා මේක මොකක් හරි ක්‍රමයකින් නව කරගෙන Taman ඒක අර තිබුණු තත්ත්වයටපත් කරගන්න. හැබැයි කවදාවත් ඒකපත් කරන්න බෑ පින්වත්නි. ඇයි? ඒක හැම මොහොතකම පින්නතුන් දන්නවා අපේට මේ ස්පර්ශ වෙන හැම දෙයක්ම හැම මොහොතකම වෙනස් වෙනවා කියන කාරණය. වෙනස් වෙනවා. රූපත් වෙනස් වෙනවා, ඇහත් වෙනස් වෙනවා. ශබ්දත් වෙනස් වෙනවා, කනත් වෙනස් වෙනවා. ගන්ධයත් වෙනස් වෙනවා, නාසයත් වෙනස් වෙනවා. ඉතින් මේවා කවදාවත් මේ දෙකක් එකපාරක් එකතු වුණාට පස්සේ දෙවෙනි පාර එකතු කරන්න බෑ. එතන ඒ දෙකම නෑ. ආයෙ එකතු වෙනා නම් එකතු වෙන්නේ වෙනම දෙකක් නිසා පරණ දෙකෙත් නෑ. ඒ නිසා තමයි පින්නතුනේ අපිට අර පරණ දේවල් නැවත පතපතා හිතියට හම් වෙන්නේ නෑ කියලා ඔය පතරමින් එන්නේ දුක්කම ඇති වෙන එක විතරයි. ඇයි දුක වෙන්නේ? ඉතින් මෙතන බයක් ඇති වෙනවා. දැන් Tamante ඒවා අහිමි වෙන්න අහිමි වෙන්න බයක් ඇති වෙනවා. මේ බය තියෙන කෙනා හිත එකඟ වෙන්නේ ධර්මයක් අවබෝධ කරගන්න. ඉතින් කැලේ ගියත් ওই ප්‍රශ්නේ තමයි. දැන් මේ සාමාන්‍ය ජීවිතේ ඉන්නවට වඩා කැලේ ගියාම තමන්ගේ මේ අභ්‍යන්තරයේ තියෙන මේ කෙලෙස් ටික හොඳට පේන්න පටන් ගන්නවා. ඒක හුදකලා වෙන්න වෙන්නනේ පේන්නේ. දැන් අපි සාමාන්‍ය ජීවිතේ අපි හිතන්නකො මඩගොඩ කියනවා කියලා කෙනෙක්. එයාට මඩ ගෑවුනොත් තේරෙන්නේ නැහැ. හැබැයි මඩගොඩින් ගොඩට ගියාට පස්සේ මඩ ගෑවුනම තේරෙනවා. අන්න ඒ වගේ තමයි මේ තියෙන කාම ලෝකේ ඉන්න සම්පින්නතුනේ කාම ලෝකේ තියෙන දේවල් කර කර ඉන්න තාක්කල් මේ ධර්මයේ හිම තේරෙන්නේ නැහැ. මොකද එක්ක හිත කාමයන්ට ඇලෙනවා, එක්ක ගැටෙනවා. මේ ජීවිතේ වෙන් වෙන් වෙලා අයින් වෙලා බලන්නම් ওই විදිහට හුදකලා වෙන්න ඕනේ. එතකොට පේන්නේ. එතකොට මේ හුදකලා වෙච්ච කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් මේ තියෙන්නේ. මේ හිතේ තියෙන කෙලෙස් සංසන්දන. ඉතින් දැන් මෙතන එහෙනම් මේ පදුක්ත මන සංකප්පය දුෂ්ට ස්වභාවයෙන් හිටපත් වෙලා අර තියෙන දෙක පෙර වූ එකයි දැන් එකයි. ඉස්සර කාපු එකට දැන් එක හදන් හදන ඉස්සර කාපු සම්බෝල රස නැවත ගන්නවා. හම්බෙන්නේ නැහැ. එදෙන් මෙන්න මෙහෙම කරනකොට අපේ චිත්ත චෛතසික මොකද වෙන්නේ? අන්න චිත්තයියිසික අකර්මණ්‍ය වෙන පෙන්වනවා. එතන මේකේ පෙන්වනවා මේ චිත්තයියිසික තීන මිද්ද පරියුක්තිතා කියලා පෙන්වනවා. මේ චිත්තේ සහ චෛතසිකවල තියෙන අකර්මණ්‍යතාව. තීන කියලා කියන්නේ හිතේ තියෙන අකර්මණ්‍යතාව. චෛතසිකවල අකර්මණ්‍යතාව මිද්ද කියලා. දැන් අපි හිතනවා දැන් මේ විදිහට ගෙවි ගෙවි ගෙවි ගෙවි හැම වෙලෙම යනකොට දැන් අපි දිව ගෙවෙනවා, ඇහැ ගෙවෙනවා. මෙහෙම මේව ගෙවි ගෙවි යනකොට අපේ චෛතසික ඔක්කොම අකර්මණ්‍යයි. එතකොට අකර්මණ්‍ය වෙච්ච චෛතසික වලින් තමයි නාම රූපයන් වලින් විඥානේ නැවත සකස් කරන්නේ. විඥානේ නැවත සකස් කරනවා කියලා කියන්නේ ආයෙත් හිත මොකද වෙන්නේ? ඒකත් අකර්මණ්‍යයි. ඉතින් අකර්මණ්‍ය වෙනවා කියලා කියන්නේ ලෙඩ වෙනවා කියන එක තමයි. දැන් අපි හරියට නේද මේ මොනවා හරි ගයක් හදන්න ඕන නම් හොඳ දී වලින් ගේ හදන්න ඕනේ. මේ ටික සවුත් උනන් හදන ගේ සවුත් වේතම්. ඉතින් මේ චිත්ත චෛතසික අකර්මණ්‍ය වෙනවා කියලා කියන්නේ මේ තීන විද්‍යෙන් හිත මේ මැඩගෙන ඉන්නවා. ඉතින් එයාට බය තමයි දින ඒ ඉතින් හදාගන්න නැහැ හොඳ එකක් අඩාගෙන වැටෙනවා කොයි වෙලේ කරන්නේ. ඉතින් එයාට මොකද වෙන්නේ? දැන් මේ කැලේ ඉන්න කෙනා එහෙම නැත්නම් මේ විදිහට ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන කෙනාට ඒ වය සහගත අරමුණු වෙන්න පටන් ගන්නවා. හ්ම්. ඇයි යාගේ හිත එකඟ වෙන්නේ නැහැ? මේ විදිහට හිතේ එක එක කෙලෙස් ඇති වෙනවා. එතන යාගේ හිත උද්දච්චයට යනවා. මොකද උද්දච්චයට යනවා කියලා කියන්නේ? උද්දච්චයට යනවා කියලා කියන්නේ අපේ හිත දැන් අර එකක් හොඳ නෑනේ. චිත්තජයසික අකර්මණය වෙනකොට මේකට වඩා අරක හොඳයි කියලා හිතෙනවා. ඒකට පරිණාමය හරියට වඳුරෙක් එකින් එකට එකින් එකට පැන පැන පැන පැන පැන පැන යනවා වගේ මේ හිත දුවනවා තව එකක් හොයන. මේකට වඩා තව එකක් හොඳ ඇති කියලා හොයන. ඉතින් කෑමමත් එහෙමයි. අර රසය කියන කෑම එක අහවල් කඩේ. මේ රසය කියන කෑම එක අහවල් කඩේ. මේකට වඩා හොඳට තියෙනවා. ඉතින් මේක ඉවරයක් නෑ දුව දුව දුව දුව දුව දුව හොය හොයා තව දෙයකට යන අන්න එතකොට පින්නතුනේ මෙහි හිත හිතේ සංසිඳීමක් නැහැ. නොසන්සුණු සිතක් ඇති වෙන එක. ඒකට තමයි කියන්නේ අවුපසන්න චිත්තය කියන්නේ. එහෙනම් මේ උද්දච්චයත් එක්ක ඇති වෙන අනිත් එක තමයි අවුපසන්න චිත්තය. මේ අවුපසන්න චිත්තයේදී වෙන්නේ දැන් අපි පෙර හදාගත්තු සංස්කාරයයි දැන් හදාගත්තු සංස්කාරයයි ඉස්සලත් එක සම්බන්ධයි මේ. ඒ සංස්කාර දෙක ගැලපෙන්නේ නැතුව. ගැලපෙන්නේ නැහැ කොහෙවත්. දැන් අපි බලන්න අපි මේ කය හදාගත්තේ කොහොමද? මේ කය හදාගත්තේ අපි දන්නා පෙර වූ නේද පුණ්‍යාමි සංස්කාරයක අපි මේ මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා තියෙන මේ පුණ්‍යාමි සංස්කාරයක ප්‍රතිඵලයක් විදිහට අපිට මේ කය මේ ඔක්කොම ලැබුණා. ඒ ලැබිච්ච සංස්කාරය ඒ වුණාට ඒක හොඳට දැන් අපි තිබ්බා කියන්නකෝ දැන් හොඳ ළමයෙක් විදිහට හරි හොඳට මේ කය තිබුණා කියන අපි හිතනවා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? මේක ලෙඩ වෙලා. මේක ඇහැ පේන්නේ නැතුව ගිහිල්ලා. ආම රැලි රැලි වෙట్లా දත් ටික ගැලවිලා ගිහිල්ලා. දැන් කණ්ණාඩිය බලනකොට මොකද පේන්නේ? අර ඉස්සෙල්ලා තිබුණ එක හොඳයි දැන් තියෙන එක නරකයි කියලා පේනවා. ඉතින් මේ දෙක අතර වෙනසක් වෙන. එහෙනම් ඉස්සෙල්ලා හදන සංස්කාරය සහ දැන් හදපු සංස්කාරය මෙන්න මේ දෙක අතර වෙනසක් තියෙනවා. ඉතින් මේ වෙනස හින්දා එයාගේ හිත මොකද වෙන්නේ? සංසිඳෙන්නේ නැහැ. නොසන්සිඳෙනවා. මේ සංස්කාරවල විෂමතාවයක් එක්ක. කොච්චර කරත් ඔච්චර තමයි කියන්නේ. අපි හැමදාම හැමදාම මොනා කරත් අපිට ස්පර්ශ වෙන්නෙම මේ වෙනස් වෙච්ච සංස්කාරයකින් වෙච්ච දෙයක්මයි. දැන් අපි කණ්ණාඩිය ළඟ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මූණ බලනකොට දැන් ඊයේ ඊයේ තිබුණ එක නෙවෙයි දැන් තියෙන්නේ. ඇයි මූණේ කුරුල්ලා ඇවිල්ලා එන්න පුළුවන් නේද? තව නේද? රවුල් ගහක් වැහිලා වෙන්න පුළුවන්, කෙස් ගහක් වැහිලා වෙන්න පුළුවන්. මොකක් හරි තුවාලයක් වෙලා වෙන්න පුළුවන් හැමදාම. මේක හරියට අර යකඩයක් යකඩ තියෙනවා මේ යකඩ මලකඩ තමයි. ඒ වගේ මේ මලකඩ කාපු යකඩයක් වගේ තමයි තියෙන මේ අපේ රූපය. වේදනාවත් ඔය වගේ සංඥා සංකාර ඔක්කොම විඥානෙත් ඒ වගේම තමයි මේ ඔක්කොම ප්‍රධාන වශයෙන් අපිට තියෙන රූපයෙන්. ඉතින් හැමදාම මේක කොච්චර කරත් හැමදාම වෙන්නේම මේක මලකඩ කන්නේ විතර. උත්සාහ කරනවා එක එක ක්‍රීම් දාලා අරනවා කියලා මේක අහපව තිබුණ සත්‍යයට ගන්න. එහෙම ගන්න බෑ. ඇයි? ඊළඟ දවසේ වෙන්නේ අය බලන්නේ දැන් අර මලකඩ කෑවද කියලා තමයි ඊළඟ දවසෙත් බලන්නේ. ඒ කියන්නේ අයත් කුරුලෑ වෙවිල්ලද තුවාලේ තියෙනවද ඕක තමයි බලන්නේ. එහෙම නැත්නම් මේ අර පරණ විදිහට තියෙනවද කියලා බලන්නේ නැහැ. දැන් තියෙන්නේ මේකට මොකද වෙලා තියෙන්නේ? ඉතින් බයෙන් නිහින්ද ජීවත් වෙන හැබැයි. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සියලු සත්ත්ව හැවලෙන් බයෙන් ඉන්නේ කියලා. ඇයි Taman හදාගත සංස්කාර කඩාගෙන වැටෙන්නේ? කඩාගෙන වැටෙනවානේ. හැම මොහොතකම කඩාගෙන වැටි වැටි වැටි වැටි වැටි වැටි යන්නේ. ඉතින් අපි සාමාන්‍ය ජීවිතය හදාගත සංස්කාර කියලා කියන්නේ ගෙවල් දරවල් යාන වාහන අඹ දරුවෝ පවුල ඔය කොහොම තමයි හදාගත්තේ. මේ හැම ප්‍රශ්නයක් එක්කම තමන් බයෙන් ඉන්නේ. ගෙදරින් කෝල් එකක් එනකොටම බය වුණා වෙලා දැන්නේ. ඇයි දැන්නේ? කරදරයක්ද දැන්නේ? හ්ම් ප්‍රශ්නයක්ද දැන්නේ? කලාගෙන වැටේ ඉන්නේ. බයෙන්. එතෙන් ඒ නිසා මේ විදිහට හැම වෙලේම මේ බය ස්වභාවය තමයි හිතේ ඇති වෙන්නේ. ඒක කැලේ හිටියත් කොහේ හිටියත් මේවා භාගතුන් වහන්සේ පෙන්වන්නේ ඉස්සලා තියෙනවා කියන කාරණේ. එතෙන් දැන් මේ විදිහට මේ සංස්කාරවල මේ විදිහේ විෂමතාවයන් තියෙන කියලා ඉස්සල්ලා එකයි දැන් එකයි ගැලපෙන්නේම නැහැ මොකද කවදාවත් ඒක ගලපන්නත් බෑ. ඔය සංස්කාර දෙකක් සමාන වෙනා නම් පෙර එකයි දැන් එකයි සමාන වෙන්නේ නිර්වාණය. හැබැයි නිර්වාණය සංස්කාර කියලා જાතියක් නෑ. විසංකාර ගතං චිත්තං සංහානංකයි මංචක. නේද? සංස්කාර නැති තැනක්. එහෙනම් පින්නතුන්ට පැහැදිලි වෙනවා මෙතනදී මේ අවකුසන්න චිත්තේ උද්දච්චයක් එක්ක අපේ හිත විසිරි විසිරි විසිරි විසිරි දුවදුවා දුවදුවා යනවා කියලා කියන තැන මේ අවුපසන්න චිත්තේ ඇති වෙන්නෙම එහෙනම් අර ඉස්සෙල්ලා හදපු සංස්කාරය දැන් හදපු සංස්කාරයත් එක්ක සමාන වෙන්නේ නැතුන ඒකම තමයි ඉතින් අපි ඕක පුරවන්න අර ඉස්සෙල්ලා කියපු අදුත්ත මන සංකප්පයත් මේකට නේද බලපානවා දැන් බලන්න මෙතන සංස්කාර ඉස්සෙල්ලා තිබුණ හිත ගැන චිත්තය ගැන දැන් තියෙන සංස්කාර ඉතින් මේ සංස්කාරවල විසමතාවය මේක තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම යනකොට භාගතුන් වහන්සේ තවත් අපි මේ හිතේ ඇති වෙනවලු මේ වගේ කාරණා කන්ති විචිකිච්ඡති කියලා. කන්ති කන්ති කියලා කියලා කියන්නේ භාගතුන් වහන්සේ පෙන්වන්නේ නිත්‍යයක් නැති කමක්. විචිකිච්ඡාව කියලා කියන්නේ සැක ඇති වෙනවා. මොකද මේ කන්ති කියලා කියන්නේ නිත්‍යයක් නැහැ කියලා කියන්නේ. දැන් හිත අර විදිහට වෙනස් වෙලා වෙනස් වෙලා යනකොට අයපාරක් දැකිය සංස්කාරයක් හදනකොට ලැබෙනවා අයපාරක් හදන්න යනවා කියලා ආපහු මේ කයක් කියලා හිතන්න. දැන් ලබන පාරක් මේ සංස්කාරයක් අල්ලගෙන අපි නැවත පාරක් උපදින්නේ. එහෙනම් මේ උප්පත්තිය ලබන්න නැවත වතාවක් අපි කයක් හදනකොට දැන් මිත්‍යක් නෑ ආපහු ඇහක් හම් වෙවි කියලා. කනක් හම් වෙවි. නේද විපරිණාම නොවිච්චි රූපයක් වේදනාවක් නැවත ලැබෙයිද කියලා නිශ්චයක් නැතුව. ඒ වගේම සැකයකුත් ඇති වෙනවා. ඉතින් බය වෙන්නේ නැද්ද? දැන් සැක කරන්න සැක කරන්න පින්නතුනි. ඔබට තීන මිද්දයක් බලපාන විදිහට. ඇයි තීන මිද්දේ බලපාන්නේ? ඉතින් චිත්ත චෛතසික අකර්මණ්‍ය වෙන්න අකර්මණ්‍ය වෙන්න තමයි මේ සැකේ වැඩි වෙන්නේ. සැකේ වැඩි නෑ චිත්ත චෛතසික අකර්මණ්‍ය වෙනකොට අපිට මේ මේක කරන්න කිසිතාවයක් නැයිම දැක් කරනවා හැම වෙලේ. ඉතින් බය වෙනවා මෙයා හදන්න හැදුව මතක තියාගන්න පින්න තුනේ මේක හදපු එක කොහෙලේ හරි කඩාගෙන නැති කියලා බය වෙපී තමයි ඉන්නේ. එන්න මේ නිත්‍යයක් නැති සංස්කාරය. ඒ වගේම සැක කරන්නා විචිකිච්ඡාව තියෙන සංස්කාරයන් තමයි මෙයා හදන්නේ. එහෙනම් ඒක ඒ පහ කරා. දැන් බෝසත්ත්වයන් වහන්සේ කියන්නේ දැන් බුදු වෙනස් කලින් මම මේවා පහ කළා මේවා අයින් කළා මේවා අයින් වෙලා ඉන්නේ එහෙනම් මට මේවට බය වෙන කාරණාවක් නැහැ කියලා. ඒ වගේම පින්නතුනි තව කාරණාවක් වෙනවා. අත්ත්ුක්කාන්තිකා පරවම්මී කියන. එහෙනම් මේ අත්ත්ුක්කාන්තකය කියලා කියන්නේ තම උසස් කොට සිතන. අනිත් අය පහත් කරලා දැන් සාමාන්‍ය ජීවිතයේ කෙනෙක් වුණා මේක නේද තමන් හදාගත්ත ගේ හොඳයි කියලා හිතනවා තමන් ගත්ත වාහනේ තමයි හොඳ වාහනේ කියලා හිතනවා එතකොට තමන්ගේ දරුව තමා හොඳම තැන ඉගෙන ගන්න කියලා හිතනවා. තමන්ගේ දේපල තමා හොඳම කියලා හිතනවා. තමන් මොනවා හරි කරනවා නම් තමන්ගේ වෘත්තියක් තමන්ගේ හොඳම එකක් කරන්න කියලා හිතයි. එතන අනිත් අය පල්ලේ අයියෝ යාට හම් වෙලා තියෙන රස්තාව එච්චර හොඳ නෑ මගේ වගේ නේද. ඉතින් මේක තමයි මේ කියන්නේ. දැන් මේක භාගතුන් දේශනා කරන මේ යෝගාවචර ජීවිතේ එකක් මේක තියෙනවා. කොහොමද මේක එහෙම වෙන්නේ? සාමාන්‍ය ජීවිතයේ තියෙන විදිහ නෙවෙයි යෝගාවචර ජීවිතයේ තියෙන. එතන එහෙමනේ එයා ධානයක් ඇති කරගන්නවා. භාවනා කරනවා. හ්ම් එයා ඇති කරගන්න නේව සංඥා අනා සංඥායතන වගේ තන. ඔයත් දන්නවනේ මේ ධාන තියෙනවානේ. ධාන අටක් තියෙනවා ඉහළම ධානේ නේව සංඥා අනා සංඥා. ඔතෙන් ගියොත් නේ මහා කප්ප 84000ක් ඉතින්නකෝ. ඒ තරම් අවශ්‍යයි. ඒතර එයා එහෙම ගිහිල්ලා හිතනවා තව කෙනෙක් අපිට සමකෝ විඥානං ඡායතනෙ වගේ තැනකට ගියා කියන්නේ. ඉතින් මම උසස් අරය පහත් කියලා එතනක් හිතනවා. මම නේව සංඥා නාසඤ්ඤාලාභියෙක්. අරය මොකද? එයාගේ සංඥාව මගේ තරම් හොඳ නෑ. එයා හදාගත්ත ගේ මගේ එක වගේ නෙවෙයි. මං හදාගත්ත ගේ මහා කප් 84000ක් ඉන්න පුළුවන් තරම්. නේද? එහෙම එකක් නේ. එයා පල්ලයට. යෝගයේ පින්නතනේ මෙන්න මේ අත්ත්ුක්ඛංශනේ පරවම්බේ. අනිත් අය නිකන් තම උසස් කරනකොටම අනිත් අය පහත් කරනවා. ඉතින් ඕකත් බයෙන් හේතුවක් තමයි. බය ඇති වෙනවා. හිතවල ඒ කියන්නේ අර භයානක අරමුණු දකින්න මේ කෙලෙස් හේතු වෙනවා. කලේ ඉන්නකොට හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේව අයින් කරන්න කියලා භාගතුන් වහන්සේ වෙන්න. ඊළඟට වෙනවා මේ චම්බි. ඊළඟට බීරූප ජාතිකා කියලා. චම්බි කියලා කියන්නේ ඇති ගන්න. ඇයි ඇති ගන්න? ඇති ගන්න කියලා කියන්නේ පින්නතුනේ මේ සංස්කාර වලින් දැන් තමන් හදන්නේ. මෙතෙන් මේ ඇති කරගෙන ඉන්නවා හැම වෙලෙම සංස්කාර වලින් තමයි මම කියලා කෙනා හදාද හදාදා යනවා නේද? දැන් සංස්කාර ප්‍රත්‍ය විඥාන වෙන්නේ. නැවත විඥානය සකස් කරන්නේ අපේ සංස්කාර පදනම් කරගෙන. එතකොට මෙන්න මේ හදා ගන්නා වූ සංස්කාරයෙන් නැවත නැවත නැවත නැවත මේ විදිහට හදා ගන්නකොට අන්න ආ තමන්ගේ මේ ඇහැ කන දිව නාසය වගේ දේවල් හරියට හදාගන්න පුළුවන් වේද? ඒව හරියට පාවිච්චි කරගන්න පුළුවන් වේද? ඒව හරියට තියෙයිද? ඇති ගැනීම ඇති නම ඒ හැමතැනම කරාගෙන ඉන්නවා පේනවා. හ්ම් ඉතින් මෙහෙම නේද? දැන් මෑත කාලීනව තියෙන ප්‍රශ්න බලන්න. කොච්චර මේ තියෙන රෝගාබාධ. මේ රෝගාබාධ මෙච්චර ප්‍රමාණයක් තියෙනකොට හැම වෙලෙම මොකද වෙන්නේ? ඇති වෙන සම්මි. බීරෝක ජාතිකා කියලා කියන්නේ බය බවස බය ස්වභාවයටපත් වෙන. එයි සැකයක් තියනවා නම්, බිය තියනවා නම් නිත්‍යයක් නැත්තම් නැවත මේ වගේ ජීවිතයක් ලැබෙයිද කියලා කියන්න බෑ. හ්ම් ලැබුණත් ඒක තියෙන කියලා කියන්න බෑ. එහෙනම් සැකයි. ඇහැක් ලැබෙයිද, කනක් ලැබෙයිද, දිවක් ලැබෙයිද? හ්ම් සංස්කාරයක් අය හදන්නවත් පුළුවන්. දැන් නිකන් ජීවිතේ සාමාන්‍ය ජීවිතේ හිතන්නකෝ දැන් මේ විදිහට ඉන්නකොට දැන් ගේ කඩාගෙන කඩාගෙන වැටි වැටි යනවා. ගේ කඩාගෙන වැටි වැටි යනකොට එයාට හිතෙනවා මේ ගේ ආය පහරක් එකක් හදාගන්න මට පුළුවන් නේද? හැදුවත් ඒත් මේ වගේ කඩාගෙන වැටි ඉන්න. දැන් මේ මෙයාට එක පැත්තකට සැතියරන් තියෙන අනිත් එකට බයත් වෙනවා. ඉතින් මේවා හිතේ තියනවා නම් මොකද වෙන්නේ කියන එක පැහැදිලියි. සාමාන්‍ය ජීවිතයේ අර සැටි ගැනීම කියන එකට වඩා ගැඹුරු කාරණාවක් තමයි මෙතන පින්නතු වෙන්නේ. සාමාන්‍ය ජීවිතයේ තින් අර පොළොව ළමෙක් මේවා කරත් නැති ගන්නවා කියලා කියන්නේ. ඒ තැති ගැනීමට වඩා දැන් කැලේදී නිදි විද්දි සාමාන්‍ය විදියට කියන්න පුළුවන්. ගැඹුරින් කරව ඉතින් සත්තුන් ගහනවා වෙනකොට තැති ගන්න. ඉතින් තැති ගන්න. ඒක ළඟටම ඇවිල්ලා බලපුවම ගැඹුරින් බලපුවම වෙන්නේ මෙන්න මේ තමන් හදාගත්ත ගේම එහෙනම් තමන් හදාගත්ත මේ පැවැත්ම පිළිබඳවමයි බලන්නේ. මේක ගැනම තමයි ඇති ගැනීම තියෙන වෙන මොකක් ගැනවත් නෙවෙයි. තමන්ගේ එකනේ තමන් පරිස්සම් කරන්නේ. මේක තිබ්බොත් තමයි අනිත් ඒවා පරිස්සම් කරගන්න පුළුවන්. හ්ම්. ඉතින් ඒ නිසා මේක ගැන කල්පනා කරන්න ඕන පින්නතුනේ මේ භාගතුන් වහන්සේ මොකද්ද මේ කියන්නේ පෙන්වලා දීලා තියෙන්නේ. ඒ වගේම භාගතුන් වහන්සේ පෙන්වනවා ඊළඟට මේ බය වෙන්න තියෙන කාරණාවක් තමයි ලාභ සත්කාර ලාභ සත්කාර සිලෝකම්. ඒ කියන්නේ ලාභ සත්කාර කීර්තිය පතනවා. දැන් සාමාන්‍යයෙන් ලාභ සත්කාර කීර්තිය පතනවා කියලා කියන සම්මුතිය ලෝකයේ තියෙන. ඉතින් වැඩිපුර සිව්පස්සේ බලාපොරොත්තු වෙනවා කියන එක. ඒ කියන්නේ ආහාර පාන හොඳට තියෙන්න ඕනේ. ඒ වගේම ගෙවල් දොරවල් යාන වාහන මේවා හොඳට තියෙනවා කියන එක ඒවත් එක්ක තමයි කීර්තිය ප්‍රශංසා වැඩි කරගෙන ඉන්නවා කියන ඉතින් එහෙම කෙනාට සාමාන්‍ය ජීවිතේත් බයෙන් මොකද ඔවා කොයි වෙලේ හරි නැති වෙන්න අනිත් අය මේවට ඉරිසියා කරනවා. නේද? දැන් සාමාන්‍ය දේශපාලඥයෝ උනත් බලන්න කොච්චර බයෙන් ඉන්නේ ඒවා තියාගෙන මට බයෙන් ඉන්නේ. දැන් කැලේට ගියාම මොකද දැන් තියෙන ප්‍රශ්නේ? ඈ ලාභ සත්කාර දැන් වනවාසී වුණාම සමහරවල් ලාභ සත්කාර වැඩි වෙනවා කියලා එහෙම හිතට ආව ඒවා ලබා ගන්න මේ කැලේට වෙලා ඉන්නවනම් එයාට ඉතින් ඒක ප්‍රශ්නයක් තියෙනවා. එතන පොඩි කතාවකුත් වෙන එක්තරා භික්ෂුන් වහන්සේ නම ඒ වගේ කැලේට ගිහිල්ලා ඉතින් රාත්‍රී කාලේ ඉන්නවා මේ සොහනකට ගිහිල්ලා ඒ සොහනේ වාසය කරනවා ඉතින් මෙයා රාත්‍රී කාලේ බය වෙනවා මේ හරකෙක් දැකලා ගොනික් දැකලා හැබැයි මෙයා හිතන්නේ නැහැ මේ සක්‍රදේවිය හරි කවුරු හරි ඇවිල්ලා මාව තමම බය කරනවා මේ අර ගුණාට එළිය වෙනකම් වැඳ වැඳ වැඳ වැඳ කියන අනේ මේ අද දවසේ තරම් මට ඉන්න දෙන්න කියලා ඇයි මෙයා මේ විදිහට මේ කැලේ මේ එහෙම නැත්තම් මේ සොහනේ ඉන්නේ? ඒ හාමුදුරුවෝ එහෙම නැත්තම් ඒ ස්වාමීන් වහන්සේගේ ඉන්නේ. එහෙම ඉඳලා තමන් මේ වගේ මේක හිතියා කියලා නැත්තම් මේ සොහනේ හිතියා කියලා ප්‍රත්‍ය ලබන. ප්‍රත්‍ය ලබන. බෞද්ධෝදී අර හරකට ගහලා එළෙවුවා කියලා කියනවා. ඉතින් බලන්න වෙනතුනේ මෙතන අපේ ලාභ සත්කාර කියන එක ගත්තාම ගැඹුරින් ගත්තාම අපි මේ රූපේ ලාභයි කියලා අරන් තියෙනවා. අපිට හැමච්ච වේදනාව ලාභයි කියලා අරන් තියෙනවා. සංඥා චේතනා මේ ඔක්කොම සංස්කාර මේ ඔක්කොම ලාභයි කියලා ගත්තහම ඒකම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් විඳයි කියන හැම වෙලේම හොඳ එකක් හම්බුණා කියන්නේ ලාභ එකක් හම්බුණා කියලා ඉතින් අරගෙන තියෙනවා. ඉතින් ඕක ප්‍රශ්නේ. ඊළඟ තමයි නිකාමේ මානා කියන්නේ. තණ්හා වෙන්න තියෙන කැමැත්ත. දැන් අපි මේ කයත් එක්ක බැඳිච්ච දේවල් තියෙනවානේ. ඉතින් මේ ඇහැට එනවන එක එක රූප. ඉතින් එනකොට ඕවට ඇලෙනවනේ, ගැටෙනවනේ. මේ ඇලෙන්න තියෙන කැමැත්ත. දැන් ඔය සමහර රූප තියෙනවා, ඒවා එනකොට එක්ක සුඛ විපාකනේ. ඒ සුඛ විපාකයේද ඇලෙන්න තියෙන කැමැත්ත අන්න ඒක තමයි තණ්හා වෙනවා කියන්නේ. දැන් තමන් ඇහැට හොඳ එකක් හම් වෙනකොට ඇලෙනවා. ඉතින් ඒ ඇලෙනකොට ඕක නැති වෙයි කියලා අනිත් පැත්තට අනිවාර්යෙන් බයක් වෙනවා. ඇලිච්ච දෙය තියෙන්නේ මේ එහෙනම් ඒකට කියනවා නිකාම වේමානා කියලා. ඒ වගේම කියනවා පින්නතුනේ අපිට මේ බය ඇති කරන කාරණා කුසීතා හීන විරිය, කම්මැලි ඒ වගේම විරිය නැහැ. දැන් කුසීත විරිය ගැනත් වෙනනවානේ භාග්‍යතුන් වහන්සේ තව තැන් වල. මොකද මේ කුසීත විරිය කියන්නේ? කුසීත විරිය කියලා කියන්නේ අද ගොඩක් වැඩ තියෙනවා. ඒ හින්දා අද භාවනා කරන්න ඕනේ. හ්ම්. එහෙම නැත්නම් හෙට ගොඩක් ලොකුවට වැඩ කරා ඒ ඉන්න අමාරු ඒ ඉන්න මුදිය වෙනවා. ඒ වගේම වැඩක් කරන් තියෙන ඒ ඉන්න කලින් මුදිය වෙනවා. ඒ වගේම ගමනක් යන්න තියෙනවා. ලොකු ගමනක් යන්න තියෙනවා. එහෙම නැත්නම් මං ගමනක් ගියා. වැඩ කරන්නේ. ඒ වගේම කෑව වැඩි ඒ ගොඩි ඒ බුදිය ගන්න වැඩ කරන්නේ. කෑව ආදි අන්න ඒ විදිහට මේක මඟ හරිනවා. ඒක ওই විදිහට තමයි කුසීතකම ඇති වෙන්නේ කම්මැලිකම. ඉතින් මේ කම්මැලිකම අපිට තලයට ගියත් තියෙන්න පුළුවන්. ඇයි? හරියට බණ භාවනා කරන්නේ නැත්නම් හරියට මේ හිතේ තියෙන මේ ප්‍රශ්න ටික තියනවා නම් මේ කුසීතකමයි, විරිය අඩුකමයි තියෙනවා. ඉතින් විරිය නැති වුණා මොකද වෙන්නේ? අකුසලයේම තමයි නැවත නැවත උළුප්පන්නේ. කුසලයට යන්නේ හිත. හිත යන්නේ අකුසලයට. මම මොකද සංසාරේ පුරුදු කරගෙන අකුසලයේ. ඒකනේ පුදුගම් බලා පින්නනවා කියන්නේ. එහෙනම් මේ කුසලයට හිත නැමෙන්නේ අකුසලේ. ඉතින් මෙතන තව වෙනවා කාරණා දෙකක් මුත්ත සතේ අසම්පජානන. සිහි මුලා වෙලා තියෙනවා. ඒ වගේම හොඳ නුවණක් නැතිකමක් තියෙනවා. ඉතින් මේවත් බය වෙන්න කාරණා. ඒ මුත්ත සති කියලා කියන්නේ මේ අකුසලේ යනකොට අර තියෙන කුසීතකමෙන් විරිය නැතුව දිගටම මොනහරි දිගක් කරගෙන යනකොට එයා වෙන්න ඉඩ හරිනවා පින්නතුනේ ඒ කියන්නේ මුත්ත සති කියලා කියන්නේ 100ක් නෑ මේක මාතක. කොහේ යන්න ආරෙන්න? සාමාන්‍යයෙන් කියන අර විරියක් නැති නිසා මුත්ත සතියක් තියෙනවා. ඒක ඒ අකුසලේ වෙන්න ඉඩ හරින එක තමයි මුත්ත සතිය කියලා කියන්නේ. අසම්පජානීය කියලා කියන්නේ මෙන්න මේක මේ අකුසලයක් වෙනවා කියන එකට යාර නුවණක් නැහැ. ඒ කියලා කියන්නේ පින්වතුනි තණ්හා වුණාද නැද්ද? තණ්හා වුණාද නැද්ද කියන එක Taman දැනගන්නේ මේ අසම්පජානයේ සම්පජානයේ මත. සම්පජානයේ තියෙනවා නම් තමයි තණ්හාවුන් නැහැ කියන එක තමයි හොඳ ආකාරව දන්නේ. දැන් භාවනා කරන යෝගාවචරයේ එයාට පැහැදිලිව පේනවා මේ කර්මස්ථානයක් වඩනකොට Taman ඒ ඒ කාරණාවට තණ්හා වුණාද? Taman භවයේ සකස් කරගත්තද? නැද්ද කියන එක එයාට හොඳට තේරෙන්න පටන් ගන්න අවබෝධයෙන් පටන් ගන්නවා මේ සම්පජානයේ තියෙනවා. ඉතින් අසම්පජානයේ තියෙන කෙනාට එහෙනම් හොඳ නුවණ නැති කෙනාට මේක කරන්න පුළුවන් කමක් ඉතින් ඒ වගේම භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා අසමාහිතා විබන්ධ චිත්තා කියලා. අසමාහිත කියලා කියන්නේ මේ හිත සමාධිය වෙන්නේ එකඟ වෙන්නේ. මේ ඒකමනේ පෙන්වන්නේ මේ කැලේට ගියාම වෙන්නේ මේ කරුණින්ද කියලා. ඉතින් මේ සමාධියක් නැහැ එකඟ වෙන්නේ එකඟ වෙන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම හිතේ කැරකෙනකොට මේ විදිහට වැඩ ගොඩක් වගේ පේන හිත ඇතුලේ නිකන් මොනවාද මේ මහා කර්මාන්තාලා. ඇයි? මෙන්න මේ තියෙන කෙලෙස් මේ කෙලෙස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ හිත උද්දච්චයත් එක්ක තමයි මේ හිත සමාධිගත වෙන්නේ. උද්දච්චයෙන් යනවා යනවා මේ කෙලෙස් ඔක්කොම දච්චිතරන්නේ නීවරණ සියල්ලම බලපාන. විබන්ධ චිත්තය කියලා කියන්නේ නොඑක් කරමුණ වලට දැන් මේක උද්දච්චයත් එක්ක දුවනවා. මොකද්ද උද්දච්චයෙන් දුවලා හන්නේ? විපරිණාමය නොවිච්ච රූපයක්. ඒ කියන්නේ දැන් අපිට හොඳ රූපයක් වෙනවා. මේ හම්බෙන්නේ ණය සම්බුනි විපරිණාමය කියලා. ආයෙකක් හම්බුන දෙයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ අපි කැඩෙන්නේ නැති ගයක් හදනවා කියලා ගයක් හදුවට ඒ ගේ කැඩෙනවා, ඉරනවා. ඉතින් ආයෙකක් හදනවා. ඒත් ඒකම තමයි. ඉතින් කොච්චර දිව්වත් එච්චර තමයි. වෙනස් වෙන්නේ. වෙනස් වෙච්ච එකක්මයි හම්බෙන්නේ. ඒ හින්දා ඔය විපරිණාමය නොවිච්ච දෙයක් හොයනවා කියලා කියන්නේ දැන් වයසට එහෙම ගියාට පස්සේ ඒ වයසට ගියපු කට්ටිය තරුණ අය දිහාම බලනවා ඇයි? ඒ තරුණ අය දිහා බලන්නේ මේ විපරිණාමෙත් නොයිච් ඒවා. කියනවා මට මේ විදිහට වෙන්න තිබ්බනම් කියලා මිතන හැබැයි එයා සම්දෙන්නේ. ඒකත් එහෙම තමයි කියන්නේ. තරුණකමේ තමන් හිටිය මතකත් නැහැ. ඒකද විපරිණාමපත් වෙලා. ඉතින් තරුණ ඒවා කියන જાතියක් තියෙනවා. එහෙම එකක් තියෙන්නේ නැහැ. මොකද ඒකත් දිරනවා. බබත් දිරනවා. ඔක්කොම දිරනවා. ඔක්කොම වෙනස් වෙනවා. එක මොහොතකවත් එකක්වත් තියෙන්නේ නැහැ. ඉතින් මේ අවබෝධය ලබා ගත්තට පස්සේ ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම පින්නතුනේ දුක්පඤ්ඤා එළමුගා කියලා දෙකක් තියෙනවා. දුක්පඤ්ඤා කියලා කියන්නේ නුවණ නෑ. ඒ කියන්නේ තමන් ඒ කියන්නේ මම කියලා කෙනාව හදන්න හදන්න හදන්න ඉඩ දෙන එක තමයි. අපි මේ සත්පුද්ගලයේ හදන්න හදන්න නැවත ඉඩ දෙනවා නම් එයාට ප්‍රඥාවක් නෑ. ප්‍රඥාව තියනවා කියලා කියන්නේ මේක නවත්තන්නේ. උත්සාහ කරන එකට තමයි ප්‍රඥාව කියන්නේ. එතෙන් ඒ වගේම එළමුගා කියලා කියන කෙලතුළු වෙනවා. කෙලතුළු වෙනවා කියලා කියන්නේ මේ සංකප්පලාප වගේ දේවල් කිය කිය ඉන්නවා. මේ සම්මුතිය තුළ නම් කෙලතුළු කියලා කියන්නේ අර දුස් ප්‍රඥාව අඩු කට්ටිය කතා කර කර ඉන්නකොට කටින් කෙලෙහිතාවක් කියනවා කියන්නේ. ඊට වඩා මේ ගැඹුරු එකක් හොඳට වෙනුනේ සංකප්පලාප කියනවා නම් කෙලතුළු වෙනවා කියන කාරණාව ගැඹුරින් වෙනවා. ඒ නිසා මේ කෙලෙස් තියනවා නම් මේ කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ බය නැතුව ජීවත් වෙන්න. බය කියන එක ඇතුලේ ජීවිතයි. බය කියන්නේ නම් මොකද කෙලෙසයක්. ඉතින් බෝධිසත්වයන් වහන්සේ මෙතන පෙන්නනවා. මම මේ ඔක්කොගෙම අයින් වෙච්ච කෙනෙක්. බලන්න බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ එතකොට බුදු වෙලා නැහැ. ඊට කලින් මේවා දැනගෙන ඉඳලා තියෙනවා. ඉතින් උන්වහන්සේ පෙන්නනවා මේ ඔක්කොම සිහිපත් කරලා ඉතින් උන්වහන්සේ පරීක්ෂණ කරාලු ගිහිල්ලා බෝධිසත්වයේ කාලයේදී බය කියන තැන් වලට ගිහින් සතෙක් කෝටුවක් කරලා දානවා පේනවා. ඒ වගේම නේද? මුවෙක්ගේ කුරහඬ එනවා. මේවා තමයි මේ බය කියලා මිනිස්සු හිතන්නේ කියලා. ඒ තැන් වලට ගිහිල්ලා බලපුවාම ඒ බය කියන අරමුණ හිතට ආවම ඒක නැති වෙනකන් ඉඳගෙන හිටියනම් විකට ඉඳගෙන ඉඳලා මේක නැති කරා කියනවා. හිටගෙන හිටියනම් හිටගෙන ඉඳලා මේක නැති කරා කියනවා. නිදාගත්තේ නැහැ වෙන ඉරියව්වට මාරු වෙන්නේ නැහැ. සක්මන් කර කර හිටියනම් සක්මන් කරා මේ රෑ යන්නේ. අමාවක පොය දවස්වලට එහෙම ගිහින් ගමන් බලලා තියෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ ඔක්කොම අතහැරලා මම මේවායින් අයින් වෙලා එක දවසකදී මෙහෙම ඇවිල්ලා මේ දසක් කුන් පොහ අසලොස්සක පොය දවසේ බෝධිය ළඟදී වාඩි වෙලා මේ විදිහට නිමිත්තක් අරගෙන ආනපාන සතිය වඩලා චතුත් අධ්‍යාන උපදවාගෙන ඊට පස්සේ කුබ්බේ නිවාස ආනන්ද ඥානීය උපදව ඊළඟට මධ්‍යම යාමේදී චතුත්පාද ඥානෙ ඉපදුවා. ඊළඟට ඊළඟට පාන්දරදී මම ආසවක්ඛ්‍ය ඥානෙ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත ඥානෙ ඉපදුවලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මාර්ග භ්‍රමචර්යාව නිම කරගෙන තමයි උන්වහන්සේ කියන්නේ. ඉතින් එහෙමනම් පින්නතුන්ට පැහැදිලි වෙනවා මෙතන මේ උතුම් වූ භාගතුන් වහන්සේගේ ශාසනයෙන් පෙන්වන්නේ මේ කෙලෙස් වලින් හිත අයින් කරන්න අයින් කරන්න හිත පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු වෙච්ච සිතෙන් අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ ධර්මයන් අවබෝධ කරගන්න අපේ හිතේ බය නැති කරගෙන ජීවිතේ සැනසීමෙන් ගත කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ සඳහාම මේ ධර්ම දේශනාව හේතු වේවා කියන ආශිර්වාදයෙන් ධර්ම දේශනාව මෙතනින් මාතපත් කරනවා. සාදු සාදු සාදු. එත්තාවතා චම්පේ සම්බතම් පුඤ්ඤ සම්පදා සම්බේ දේවානුමෝ දෝ සම්බ සම්පත්ති සිද්ධා සම්මේ භූතානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සියලු දෙනාටම කෙරුවා සාදු සාදු සාදු එම ධර්මානුශාසනාව කරත්ුවේ වතුරගම කන්හිමහර වේලවනාරාම විහාරවාසී පූජනීය මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබටම ධර්මදේශනාවේ සංකීර්ණයක් පොතසත්පතයක් ලබාගත හැකි කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට ඔබට සර්වන් සම්මානයි